තෙරුවන් සරණයි. අපි තීරණය කළා සරල දේශනා කියන කැටගරි එක යටතේ අපි පුංචි පුංචි ධර්ම කාරණා ගැනනේ ඔබට ඉදිරිපත් කරන්නේ. ඉතින් අපි හිතුවා එක සූත්‍රයක් තෝරගෙන එහි තියෙන කාරණා පුංචි පුංචි දේශනා විදිහට වීඩියෝ මාලාවක් විදිහට ඔබට අරගෙන එන්න. ඉතින් අපි තෝරගත්තේ කරණීය මෙත්ත සූත්‍රය. මෙහෙම කිව්වහම ඔබට හිතෙනවා ඇති මේ සූත්‍රය මොනවද එච්චර කතා කරන්න තියෙන්නේ කියලා. ඇත්තට මේ සූත්‍රය ගැන ගොඩක් අය දන්නේ පිරිතක් විදිහට තමයි ගොඩක් අය දන්නේ සහ ප්‍රයෝජන ගන්නේ. ඒ වගේම මේ සූත්‍රයේ මෛත්‍රී භාවනාව ගැන සඳහන් වෙනවා කියලාත් දන්නවා. නමුත් ඇත්තටම ප්‍රයෝජන ගන්නවද කියන එක නම් සැකසහගතයි. ඒ කාරණා දෙකටම වැඩිය වැදගත් වෙන දෙයක් මේ සූත්‍රයේ අඩංගු වෙනවා. ඒ තමයි මේ සූත්‍රයේ හිත හදන්න උපකාර වන ಗುಣධර්ම ගොඩාක් තියෙනවා. කමඨහනක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කාරණා ටිකක් මේ සූත්‍රයේ තියෙනවා. අන්න ඒ ගැන තමයි ඇත්තටම අපි කතා කරන්න උත්සාහ කරන්නේ. මොකද පිරිතක් විදිහට මේක ප්‍රසිද්ධයි. මෛත්‍රිය ගැනත් දන්නවා. ඉතින් මට අවශ්‍ය වුණේ මේ ගැඹුරු කාරණාව ජීවිතයට එකතු කරගන්න පුළුවන් විදිහට කොහොමද මේක අපි ගලපගන්නේ කියලා පහදලා දෙන්න. ඉතින් සූත්‍රයේ නිදාන කතාව එහෙම මම කියන්න යන්නේ නෑ. ඒවා හැම කෙනාම වගේ දන්නවා. හොයා ගන්න පුළුවන් නිසා. මේ සූත්‍රයේ ඇත්තටම මුලින්ම සඳහන් වෙන්නේ තමන්ගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් කාරණා ටිකක්. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච කියලානේ පටන් ගන්නෙ. මෙතන මේ වාක්‍යයේ තේරුම තමයි තමන්ගේ අර්ථ කුසලය, අභිවෘද්ධිය, යහපත කැමති කෙනෙක් ඉන්නවා අන්න ඒ කෙනා විසින් අනුගමනය කළ යුතු කාරණා ටිකක් කියලා තමයි මේ සූත්‍රය පටන් ගන්නෙ. එහෙම කාරණා සාමාන්‍ය විදිහට 14ක් තියෙනවා. නමුත් අපි 15ක් විදිහට ගන්නවා. එහි අවසානයේ තව කාරණාවක් තියෙනවා. ඉතින් මේ මේ කාරණා ගැන මිනිස්සු දන්නේ නැහැ. මිනිස්සු නිකන් ඔහේ පිරිතක් විදිහට කියනවා විතරයි. ඉතින් අපි උත්සාහ කරන්නේ එක දේශනාවක එක වීඩියෝ එකකට එක කාරණය ගැන අරගෙන විස්තර කරලා දෙන්න. ඉතින් මේ තමන්ගේ අර්ථ කුසලය අභිවෘද්ධිය කැමති කෙනා විසින් අනුගමනය කළ යුතු කාරණා විදිහට මේකේ පෙන්නන එකේ තේරුම තමයි. ඉතින් නිවන් දකින්න කැමති කෙනත් කළ යුත්තේ මේක තමයි. මොකද තමන්ගේ අත්ත කුසලය, තමන්ගේ යහපත අභිවෘද්ධිය කියන කියන කාරණාවල ඉහළින්ම තියෙන නිවන. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඇත්තටම මෙතන අදහස් කරන්නේ නිවන තමයි. නිවන් දකින්න කැමති කෙනා මෙන්න මේ කරුණු ටික අනුගමනය කළ යුතුයි පුරුදු කළ යුතුයි පුහුණු කළ යුතුයි කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ මෙතන පෙන්වලා දෙන්න උත්සාහ කරන්නේ. එතකොට ඇත්තටම සාමාන්‍යයෙන් මිනිස්සුયો පෞද්ගලික පටු අරමුණු ඔස්සේ තමයි ජීවිතේ අරන් යන්නේ. පෞද්ගලික අදහස් ඉටු කරගන්න තමයි තමන්ගේ හිත පවත්වානේ කල්පනා කරන්නේ. අපි ඒකට කියන්නේ පෘ탁 පෘ탁 කියලා. ඒ නිසා මේ මිනිසයාට පෘ탁ජනයා කියලා කියන්නේ. මේ පටු සංකල්පනා තියෙන නිසා, ලෞකික පටු අරමුණු වලින් ජීවත් වෙන නිසා. ඉතින් ඇත්තරම භාග්‍යවතුන් වහන්සේට ඕනි උනේ මේ මිනිසයාගේ මේ පටු චින්තනය. පටු ආකල්ප වලින් එහාට ගිහිල්ලා මිනිසයාගේ මනසට යමක් දෙන්න තමයි භාග්‍යවතුන් වහන්සේට ඕනි උනේ. ඉතින් එතකොට දැන් මෙතන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මේ මානවයාගේ පටු සංකල්පයෙන් ඉහළට යන් අරන් යන්නනේ. ඒතර මොනවද මේ මිනිස්යාට තියෙන පටු අදහස්? ප්‍රධාන වශයෙන් මේ காரணා හතරක් සඳහන් වෙනවා සංස්කෘත ශ්ලෝකයකත් ධර්මයේ තියෙනවා යම් යම් තැන්වල සාමාන්‍යයෙන් තිරිසන් සත්තුන්ගේ ජීවිතයේ ප්‍රධාන කාරණා හතරක් තියෙනවා. පළවෙනි එක තමයි ආහාර. ඒගොල්ලන්ගේ ජීවිතේ වැඩි කාලයක් ගෙවෙන්නේ ආහාර පාන හොයා ගන්න. මොන ක්‍රමයෙන් හරි කන්න තමයි ඒගොල්ලෝ හොයන්නේ. ඉතින් මිනිස්සුયો ළඟත් මේක තියෙනවා. මිනිස්සුයොත් දන්න හැම දේම කරන්නේ කෑම පිණිස, ආහාර පිණිස. මිනිස්සු ජීවත් වෙන්නේ කන්න බලාගෙන. එහෙම නැතුව ජීවිතය පිණිස ආහාර ගන්නව නෙමෙයි. ජීවත් වෙන්නෙම ආහාර හොයන්න. කෙනෙක් කන්න තමයි ජීවත් වෙන්නේ. ඉතින් එහෙම බැලුවාම තිරිසන් සත්තුයි මිනිස්සුයි අතරේ වෙනසක් නැහැ. ලොකු පරතරයක් නැහැ. සමානයි. ඊළඟට තිරිසන් සත්තු අතර තියෙන දෙවන කාරණාව තමයි නිද්‍රාව. ඒගොල්ලන්ට නිින්ද අවශ්‍යයි. ඒගොල්ලන්ට නින්ද අවශ්‍ය වුණොත් කොතන කොහොම වුණත් කමක් නෑ ඒගොල්ලෝ නිදියනවා. නින්ද ඕනේ. ඉතින් මනුස්සයන්ටත් එහෙමයි. මානවයාටත් මේ ශරීරයට මනසට විවේකයක් දෙන නින්ද අවශ්‍ය වෙනවා. ඒක ස්වභාවයෙන්ම සැකසිලා තියෙනවා. ඔන්න තිරිසන් සත්තු ළඟ තියෙන දෙවෙනි කාරණයක් තියෙනවා. තුන්වෙනි එක බය. තිරිසන් සත්තු නිතරම වගේ පැය 24ම ඉන්නේ බයෙන්. ඒගොල්ලෝ නිදාගත්තත් නින්දෙදිත් ගැස්සෙනවා. ඒ තරම්ම බයක් තියෙනවා ඒගොල්ලන්ගේ මනසේ. ඉතින් මේ බය කියන එක මානවයාටත් තියෙනවා. කුමක් සම්බන්ධයෙන්ද? තමන් ආසාවෙන් කැමැත්තෙන් ලං කරගත්තු පණ ඇති පණ නැති හැම දෙයක්කටම මිනිස්සු බැඳෙනවා. ඒ බැඳිච්ච හැම දෙයක් සම්බන්ධයෙන්ම මානව මනසේ බයක් තියෙනවා. ඉතින් මේ බය කියන කාරණාවෙන් බැලුවත් තිරිසන් සත්තුයි මිනිස්සුයි අතර සමානකමක් තමයි තියෙන්නේ. හතරවෙනි කාරණය තමයි මෛතුන සේවනය. ඒ කියන්නේ වර්ගය බෝ කිරීමේ අවශ්‍යතාවය. සාමාන්‍යයෙන් ජීවීන්ගේ කය ස්වභාවයෙන්ම හැදිලා තියෙන්නේ ඒ ජීවී වර්ගය බෝ කරන්න අවශ්‍ය විදියට. ඒක ස්වභාවිකවම නතු වෙනවා. ඒ පැත්තට නැමෙනවා. ඉතින් මිනිස්සයාගෙත් එහෙමයි. මිනිස්සයාගේ මේ ශරීරයේ සිස්ටම්ස් පද්ධති ටික හැදිලා තියෙන්නේ වර්ගය බෝ කරන්න ඇත්තටම. මානව මනසට අවශ්‍ය නැතිනම් ඒක අනිත් පැත්තට හරවන්න පුළුවන් වුණාට කය තියෙන්නේ මේ පැත්තට විතරයි. ඉතින් ඒ නිසා මිනිස්සයත් තිරිසන් සතාත් මේ වර්ගයාබෝ කිරීම කියන කටයුත්ත සිදු කරනවා. ඉතින් මෙහෙම බැලුවහම මේ காரணා හතරෙන්ම තිරිසන් සත්තුයි මිනිස්සු අතර කිසිම වෙනසක් නැහැ. එතකොට මේ ශ්ලෝකයේ සඳහන් වෙන්නේ එහෙනම් තිරිසන් සත්තුන්ට වඩා මිනිසයා වෙනස් වෙන්නේ කොහොමද? උසස් වෙන්නේ කොහොමද? උසස් වෙන්නේ ධර්මයෙන් විතරයි. මනුස්සයාගේ ළඟ ධර්මය කියන කාරණය ඇති නොවුනොත් හට නොගත්තොත් ඒ මනසේ ඒ මනුස්සයාගේ තිරිසන් සතාගේ අතර කිසිම වෙනසක් නැහැ කියලා තමයි කියන්නේ මේ ශ්ලෝකයෙන්. මොකද තිරිසන් සත්තු කරන දේවල්මනේ කරන්නේ. කන්න බොන්න දඟලනවා නිදා ගන්නවා බයෙන් ඉන්නවා වර්ගය බෝ කරනවා එච්චරයි වෙනස තියෙන්නේ උසස් වෙන්නේ ධර්මයෙන් ඉතින් භාග්‍යවතුන් වහන්සේට ඕනි උනේ මෙන්න මේ වෙනස හදන්න පටු අරමුණු වලින් මනුස්සයා ජීවත් වෙනවා කියන්නේ අර කියන காரணා හතර මැත්තේ විතරයි මනුස්සයා නැහෙන්නේ ජීවත් වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේට ඕනි උනේ මේ හතරෙන් ඔබට අරගෙන යන්න. ඒ වෙනුවෙන් තමයි භාග්‍යවතුන් වහන්සේ මේ காரணා ටික දේශනා කරන්නේ. ඉතින් තමන්ගේ අත්ත කුසලය කියන එක තීරණය වෙන්නේ. අත්ත කුසලය කියන එක හොයන්න පුළුවන් වෙන්නේ මේ காரணා හතරෙන් ඔබට කල්පනා කරන අයට විතරයි. ආන්න ඒකට උපනිශ්‍රේ වෙන කාරණා 14ක් තමයි මේ සූත්‍රයේ ඇත්තරම මුලින්ම සඳහන් වෙන්නේ. ඒකේ පළවෙනි එක තමයි සක්කෝ කියන එක. සක්කෝ කියන්නේ ශක්්‍ය බව, හැකිකම, හැකි සංඥාව, දක්ෂතාවය කියන එක. ඉතින් මේ තමන් මේ මේ ඉන්න පටු සංකල්ප වලින් ඔබට අපි යමක් කළ යුතුයි යමක් සිදු කළ යුතුයි කියලා තමන්ගේ අත්කුසලයේ දකින්න පුළුවන් කියන එකම ඇත්තරම දක්ෂකම තමයි. හැකි සංඥාව තමයි එතන හටගන්නෙත් මේ සක්කෝ කියන ගුණය. එහෙම ගුණයක් නැත්තම් කෙනෙකුට මෙහෙම හිතන්න මේ පටු සීමාවෙන් ඔබට යන්න හිතන්න හිතෙන්නේ නැහැ. ඉතින් මේ අත්ත කුසලය කියන එක හොයන්න හිතුනොත් කෙනෙකුට ඒ කෙනාගේ මනස ස්වභාවයෙන්ම භාග්‍යවතුන් වහන්සේගේ පැත්තට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ පැත්තට යොමු වෙනවා. මොකද භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ පෞද්ගලික අදහසක් නෙමේ විශ්ව දහමක්. ඒ නිසා ඒ පැත්තට තමයි නැඹුරු වෙන්නේ. තමන්ගේ පටු අරමුණු ගැන විතරක් ඒගොල්ලෝ හිතන්න පටන් ගන්නෙ නෑ. ඉතින් ඒගොල්ලෝ තමන්ට ලැබිච්ච අවස්ථාවෙන් මේ තමන්ගේ අත්ත කුසලය ගැන හිතන්න පටන් ගන්නවා. ඒ වෙනුවෙන් කටයුතු කරන්න පටන් ගන්නවා. ඒක තමයි සක්කෝ කියලා කියන්නේ එක පැත්තකින්. සක්කෝ කියලා කියන්නේ. ඒ කියන්නේ මේ අත්කුසලයේ දකින්න කෙනා මෙහෙම අත්කුසලයේ මම හොයන්න ඕනි කියලා හිතුවට මේක කරන්නේ කොහොමද කියලා හිතන්නත් එපැයි. එතකොට ඒ කෙනාට කල යුත්ත අකල නොකල යුත්ත කරණීය දේ මොනවද අකරණීය දේ මොනවද කියලා එයාට තේරුම් ගන්න සිද්ධ වෙනවා. සීල සමාධි ප්‍රඥා අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා වශයෙන් කල යුත්ත මොකක්ද කියලා එයාට වැටහෙන්න ගන්නවා. නොකල යුත්තේ මොනවද කියලා එයාට වැටහෙන්න ගන්නවා. ඇත්තටම මේ තමන්ගේ අත්ත කුසලයේ වෙනුවෙන් කටයුතු කරන්න පුළුවන් තමන්ටම විතරයි. වෙන කාටවත් මේ දේ කරන්න බෑ. භාග්‍යවතුන් වහන්සේට මාවත පෙන්වන්න විතරයි පුළුවන්. ඉතින් තමන් අත්ත කුසලය සිදු කරගන්න ඕනි කියලා නිකාං මේ දේවල් අහගෙන හිටියට වැඩකුත් නැහැ. ඒක ප්‍රායෝගිකව පුහුණුවේ යෙදෙන්න ඕනේ. එතකොට තමන් වෙනුවෙන් වෙන කාටවත් ප්‍රායෝගිකව පුහුණුවේ දෙන්න බෑනේ. තමන්ම තමයි මේ දේ කරන්න ඕනේ. ඉතින් ඒ වගේම තව දෙයක් තියෙනවා මේ කියන කාරණා ඇත්තටම 100%ක්ම තියෙන්නේ රහතන් වහන්සේ ළඟ. නමුත් රහතන් වහන්සේ ළඟ තියෙනවට වැඩියෙන් තියෙන්න ඕනි රහත් වෙන්න උත්සාහ කරන කෙනාට. ඇත්තම වශයෙන් බැලුවොත්. මොකද මේ සාමාන්‍යයෙන් අපි රහතන් වහන්සේ කෙනෙක්ගේ තත්වයටපත් වෙන්න යනවා නම් අපි රහතන් වහන්සේ කෙනෙක්ගේ වගේ ආකල්ප සම්පත්තිය ආකල්පය අපේ හිත අපි හිතන විදිහ වෙනස් කරන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට තමයි අපිට එහෙම වෙන්න පුළුවන්. සාමාන්‍ය විදිහෙන් දෙයක් කිව්වොත් අපිට යම්කිසි කෙනෙකුට රජෙක් වෙන්න ඕන නම් රජෙක් විදිහට හිතන්න කල්පනා කරන්න පුරුදු වෙන්න ඕනේ. රජෙක් වගේ ඉන්න ඉගෙන ගන්න ඕනේ. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ තමන් විසින්ම දැනගත යුතුයි මොනවද කළ යුත්තේ නොකළ යුත්තේ කියන එක. මේ ආකල්පය ඇති කරගත යුතුයි. ඒක තමයි සක්කෝ කියලා කියන්නේ. ඒ වගේම තව දෙයක් තියෙනවා. දැන් සාමාන්‍ය මිනිස්සයාගේ මනසේ තියෙනවා ලංකාවේ බෞද්ධය ගොඩක් වෙලාවට අපි ගොඩාක් පව් කරලා තියෙන්නේ. අපි බැඳීම් වලට අහු වෙලා ඉන්නේ. අපිට මේක කරන්න බෑ. තව කල් තියෙනවා. නැත්තම් මේ ආත්මේ බෑ. අපිට පිං මදි, පාරමී මදි. මෙහෙම සංකල්ප ටිකකුත් අපේ මිනිස්යන්ගේ හදවත්වල තියෙනවා. එතකොට මම අහන්න කැමතියි පාරමී මදි පිං මදි කියනවා නම් මොකද්ද ඔබ ඔබට පාරමී මදි පිං මදි කියලා මනින්න ගත්තු මිම්ම මොකක්ද? මොන මිම්මෙන්ද ඒක මනින්න තියෙන්නේ? එහෙම මනින්න මිම්මක් නැහැ අපිට. ඒවා අර වංචනික සිතුවිලි වලට අහුවුණු සිතුවිලි විතරයි. සසර යන්න තියෙන කෑදරකමට කියන සාධාරණ කරන නිදහසට කියන කාරණා විතරයි. අපිට පාරමී පිළිලා නැද්ද කියලා හොයාගන්න එහෙම මිම්මක් නැහැ. අපිට කරන්න පුළුවන් මේ මාර්ගයේ උරගා බලන්න විතරයි. අපිට පුළුවන් තරම් ප්‍රායෝගික පුහුණුවේ දෙන්න විතරයි පුළුවන්. එතකොට අදාළ තැනදී අදාළ අවස්ථාවේදී අදාළ දේ සිද්ධ වෙනවා. එහෙම කරන්නේ නැතුව තම මේ අර කෙලෙස් වලට තියෙන බැඳියාව නිසා කෙලෙස් වලට යට වෙලා තියෙන නිසා සසරට කෑදර නිසා අර වගේ නිදහසට කාරණා කියනවා. ඒ වගේම සමහරු කියන්නේ අපි පව් කරලා තියනවා ගොඩක් අපිට මේක කරන්න බෑ කියලානේ. ඇත්තරම් භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ පෞකාරයාට ගල් ගහන්න නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ ලෝකෙට පහළ වෙන්නෙම පෞකාරයා වෙනුවෙන් තමයි. මොකද හොඳ වැඩ කරන අයට ලොකු ධර්මයක් ඕනේ නෑනේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ තමයි මුලින්ම කිව්වේ මේ පාව් කරන මිනිස්සයාට පෞකාරයාට මේක කරන්න පුළුවන් කියලා. අනිත් ගොඩක් තැන් වලින් කියන්නේ පෞකාරයාට මේක බෑ කියලා. භාග්‍යවතුන් වහන්සේ තමයි දේශනා කරපු පළමු ශාස්ත්‍රූවරයා පෞකාරයාටත් මේක කරන්න පුළුවන් කියලා. එතකොට එහෙම කියනවා නම් භාග්‍යවතුන් වහන්සේ, උන්වහන්සේ අපේ ශාස්ත්‍රූන් වහන්සේ, අපි උන්වහන්සේ විශ්වාස කරනවා නම් අපිට තේරෙන්න ඕනේ අපි අතින් කොයිතරම් පව වෙලා තිබ්බත් අපිට මේක කරන්න පුළුවන් කියන හැකි සංඥාව ගත යුතුයි. ඒ සංඥාව තියෙන කෙනාටයි මේක කරන්න පුළුවන්. නැතිනම් අරහෙමයි මෙහෙමයි අරහෙමයි මෙහෙමයි කියලා නිදහසට කාරණා කිය කිය ඉන්න කෙනාට මේක කරන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න අපි අතීතයේ කරපු වැරදි ගැන හිත හිතා මේක පස්සට දානවා කියන්නේ අපි අපේ ෂණ සම්පත්තිය පස්සට දානවා කියන එක. ෂණ සම්පත්තිය කියනක ගන්න දන්නේ නැහැ කියන එක. ඉතින් භාග්‍යවතුන් වහන්සේ එහෙම කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ කිව්වේ ඕනම පෞකාරයෙකුට මේක උරගාලා බලන්න උත්සාහ කරන්න පුළුවන්. එහෙම තහනමක් මේ ශාසනයේ නැහැ. ඉතින් මේ සුබ පැත්තට පොසිටිව් පැත්තට දාලා අපිට මේක දකින්න පුළුවන්. මම කොයිතරම් පව් කළත් මේ චිත්තක්ෂණේ මේ වර්තමාන මොහොතේ මට මේ කටයුත්ත කරන්න පුළුවන් කියන හැකි සංඥාව සුබ පැත්ත දකින්න එක පොසිටිව් විදිහට දකින්න එක මේක තමයි සක්කෝ කියන්නේ. හැකි සංඥාව දක්ෂතාවය. ඉතින් ඇත්තටම මෙතන ගැඹුරු වශයෙන් කිව්වොත් සතිමත් වෙන එක තමයි මේ කියන්නේ. මතක තියාගන්න අපිට මේ සතිමත් වීම කියන එක කරන්න පුළුවන් නම් එක චිත්තක්ෂණයකට අපි සතිමත් වෙනකොට සංසාරයක් පුරා අපි කරපු අපි රැස් කරපු අවිද්‍යාව මෝහ පටලේ බිඳිලා යනවා ඒ සතිමත් චිත්තක්ෂණයේදී මේක තමයි අප්‍රමාදය කියන්නේ සතිමත් වීම තමයි අප්‍රමාද වෙනවා කියන්නේ ඒ කියන්නේ හැකි සංඥාව හැකි සංඥාව කියන්නේ සතිය සතිය කියන්නේ අප්‍රමාදය ඒ කියන්නේ ඔබ ඉන්නේ නිවන් මාර්ගයේ ඒ සතිමත් වෙන හැම චිත්තක්ෂණයකම අපේ සිතේ තියෙන කෙලෙස් තදංග වශයෙන් නිරුද්ධ වෙලා යනවා. ඒ සතිමත් චිත්තක්ෂණේ අපේ සිත නිකෙලෙස්. චිත්තක්ෂණයකට නිකෙලෙස්. ඒ වෙලාවේ රාග, ద్వේස, මෝහ කෙලෙස් නැහැ. සතිය කියන්නේ කුසල චෛතසිකයක්නේ. ඒ නිසා සතිමත් වෙන හැම මොහොතකම අපේ මනස නිකෙලෙස් වෙනවා. අපි తాවකාලික වශයෙන් ෂණ මාත්‍ර වශයෙන් නිවනක් භුක්ති විඳිනවා. හැබැයි මිනිසුන්ට සම්ප්‍රදාය කරපින්නගෙන ඉන්න මිනිසුන්ට මේක කිව්වට විශ්වාස නැහැ. ඒගොල්ලෝ නිවන කියලා හිතාගෙන ඉන්නේ වෙන දෙයක්. ඉතින් ඇත්තටම මිනිස්සු මේ මම මෙහෙම පව් කරලා තියනවා මම මෙහෙමයි කියලා විඳවනවට වැඩිය අපිට නොලැබිලා තියෙන දේවල් වලට වැඩිය ලැබිලා තියෙන දේවල් අති විශාලයි. ඒ ගැන දැනගත යුතුයි. ඒ ගැන ඔබ නිතර කල්පනා කළ යුතුයි, සිහි කළ යුතුයි. නමුත් සාමාන්‍යයෙන් මානවයාගේ මනස පුරුදු වෙලා තියෙන්නේ නැති දේවල් ගැන කල්පනා කරන්න. විනාශ වුණු දේ ගැන කල්පනා කරන්න, පෙරදිච්ච දේ ගැන කල්පනා කරන්න, අහිමි වුණු දේ ගැන කල්පනා කරන්න. ඒ තමයි මනසේ නැමියාව, නැඹුරුව. මොකද ඒ මනස තමයි සංසාරයට අදින්නේ. එතකොට මේ නොලැබිච්ච දේ, බැරි වුණු දේ, පෙරදුණු දේ, අහිමි වුණු දේ ගැන කල්පනා කරනවා වෙනුවට මේ දැනට තියෙන හිමි වෙච්ච ටික ගැන කල්පනා කරන්න මනස අපි හුරු කළ යුතුයි. පුරුද්ද හදාගත යුතුයි. ඒක තමයි සක්කෝ කියන්නේ. හැකි සංඥාව. ඒ හැකි සංඥාවෙන් කටයුතු කරනොත් මේ හැකි සංඥාව කියන එක මනසට ආවොත් අපිට සතිමත් වෙන්න ලේසි වෙනවා. පහසු වෙනවා. එතකොට මේ විදිහට මේ කාරණා ගලපගෙන තමන් විසින් මේ අත්ත කුසලය කියන එක තේරුම් අරගෙන තමන්ගේ අතාර්ථය තේරුම් අරගෙන තමන් කළ යුතු දේ තමන් කළ යුතු ශ්‍රේෂ්ඨ දේ උතුම්ම දේ කරන්න පටන් ගන්න එක ඔන්න සක්කෝ කියලා කියනවා දක්ෂතාවය. ඉතින් ගොඩාක් වෙලාවට සාමාන්‍ය බෞද්ධයා අතර තියෙන අදහසක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තියෙන්නේ මෙලොවට නෙමෙයි පරලොවට වැඩ ගන්න විතරයි කියලා. ඒකනේ ගොඩාක් අය පින් කරලා ඊළඟ ආත්මෙ සුගතියට යන්නයි, මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැකලා නිවන් දකින්නයි, සංසාරේ යන්නයි ප්‍රාර්ථනා කරන්නේ. ගොඩාක් 99%ක්ම මිනිස්සු ඉන්නේ මෙතන. මේ ජීවිතේ කරන්න බැහැ මේක කියලා තමයි කියන්නේ. ඉතින් ඒ කියන්නේ මම කියනවා මම මේ කියන දේ රිදෙයි ඔබ කියනවා නම් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අද ප්‍රායෝගිකව පුහුණු කරන්න බෑ අද නිවන් දකින්න බෑ මේක ඊළඟ ආත්මයක තමයි කරන්න තියෙන්නේ ඊළඟ ශාසනයක තමයි කරන්න කියලා කියනවා ඔබ ඔය පයින් ගහන්නේ භාග්‍යවතුන් වහන්සේට ඔබට අමතක වෙලා භාග්‍යවතුන් වහන්සේ සර්වඥයි කියලා ඔබට අමතක වෙලා භාග්‍යවතුන් වහන්සේ කියන්නේ කවුද කියලා භාග්‍යවතුන් වහන්සේ එක කාලයකට විතරක් පුළුවන් එක කාලයකට බැරි ධර්මයක් දේශනා කරපු ශාස්ත්‍රවරයෙක් නෙමෙයි උන්වහන්සේ උන්වහන්සේ ਸਰවඥතා ඥාණය සමාවෙන්න උන්වහන්සේ ਸਰවඥතා ඥාණය සාක්ෂාත් කරපු උත්තමයන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ සියල්ල දැක දැනගෙන තමයි දේශනා කරේ. ඒ නිසා මෙලවදිම මේක සාක්ෂාත් කරන්න පුළුවන්. මෙලවදිම අපිට මේක උපදවා ගන්න පුළුවන් දෙයක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ කරන්න පුළුවන් දෙයක් විතරයි. බැරි දෙයක් නෙමෙයි. මෙන්න මේ සංඥාව උපදවා ගන්න එකත් සක්කෝ තමයි. හැකි සංඥාව, දක්ෂතාවය. එතකොට නමුත් භාග්‍යවතුන් වහන්සේ දැනගෙන හිටියා මේ මේ ජීවිතේම නිවන් දකින්න පුළුවන් කියන එක මේ ලෝකෙට පහදලා දෙන්න අමාරුයි කියන එක. තමන්ට හිත කර දේ තමන්ට හිතවත් දේ තමන්ට අර්ථවත් දේ මෙන්න මේකයි කියලා ලෝකෙට පෙන්වලා දෙන්න අමාරුයි කියලා භාග්‍යවතුන් වහන්සේ දැනගෙන හිටියා. මොකද මේ තමන්ට හිතවත් දේ කරන එක ඊටාම දුෂ්කර දෙයක්. මොකද මිනිස්සු පුරුද්දට දේවල් කරලා ඒකට හේතු දක්වන්න තමයි මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ මානව මනස. නමුත් ඒකෙන් අත්ත කුසලය කියන එක සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අපි දැනගන්න ඕනේ මේ තමන්ගේ කෙලෙස් වලට තියෙන නැමියාවට කෙලෙස් වලට තියෙන කැමැත්තට සසරට තියෙන කැමැත්තට වංචනිකව අපි රවට්ට ගන්නවා නම් අපේ හිතම අපි කියනවා නම් ඔය කිව්වට ඕවා කරන්න බෑ කියලා එතන සැඟවිලා තියෙන වංචනික සිතක් තමන් තමන්ටම වංචා කරන්නේ මතක තියාගන්න මේ ආත්ම වංචාව කරන කෙනාට මේ දේ කරන්න බෑ ආත්ම වංචාව තියෙන කෙනාට මේක කරන්න බෑ. තමන් තමන්ට අවංක වුණොත් තමයි මේක කරන්න පුළුවන් වෙන්නේ. 100ට 100ක් විවෘත හදවතක් තිබුණොත් අපිට මේක කරන්න පුළුවන්. ඉතින් ඒක පුළුවන් කියන හැඟීම ගන්න එක තමයි යකි සංඥාව කියන්නේ. සක්කෝ මේ දේ කරන්න පුළුවන් මේ විදිහට කියලා විශ්වාසයෙන් මනසට හැඟීම ගන්න එක. ඉතින් Taman දැනගන්න ඕනේ Tamanගේ ගැළවීම තියෙන්නේ Tamanගේ අතේ කියලා. අපි අනිත් අයට අපි හිතනවා අනිත් අයට නිදහසට කාරණා කිව්වහම හරි අපිට බේරෙන්න පුළුවන් කියලා. මතක තියාගන්න මේ නිවන කියන එක Taman තුලින් දකින්න දෙයක්, තියෙන දෙයක් මිසක් ලෝකෙට පෙන්වන්න තියෙන දෙයක් නෙමෙයි. ඒ නිසා Taman දන්නවනේ Tamanගේ හිතගෙන එතකොට ඒ නිසා තමන් තමන්ට අවංක විය යුතුයි. ඉතින් ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් මංචකය ළඟදී දේශනා කළා මේ තමන්ගේ අත්ත කුසලය කියන එක විනාශ කරගන්න එපා. බාහිර වැඩ කරන්න ගිහින් අත්ත කුසලය නැති කරගන්න එපා. අත්ත කුසලය සිදු වෙන්න ඉඩ දෙන්න එපා. සියලු දේ පරදුවට තියලා තමන්ගේ අර්ථය පිරිහිවා ගන්නේ නැතුව කටයුතු කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් මංචකයේදී පවා දේශනා කළා. අන්තිම මොහොතෙත් කියන්න තිබුණේ උන්වහන්සේට අන්තිම මොහොතෙත් ඒක තමයි. තමන්ගේ ශ්‍රාවකයන් වෙනුවෙන්. ඒ වගේම හොඳට මතක තියාගන්න මේ අත්ත කුසලය කියන එක තමන්ගේ යහපත උදෙසා කටයුතු කරන්න ඕනි කියන එක හොඳටම සිදු කරගන්න පුළුවන් හොඳම තැන තමයි තමන් තනි වුණ තැන තමන් හුදකලා වුණ තැන තමයි අත්ත කුසලය කියන එක හරියටම සිද්ධ වෙන්නේ මතක තියාගන්න හැම සංවිධානයක්ම මාරපාක්ෂිකයි හැම සංවිධානයක්ම හැම පිරිසක්ම එකතු වුණොත් ඒක සසරට තමයි ඒ ඒ ඒ සම්බන්ධතාවය ඒ සංවිධානය සසරට තමයි අදින්නේ නිවනට අදින්නේ නැහැ. ඒ නිසා මේ අත්ත කුසලය නිවන කියන එක හොයාගන්න ලේසිම තැන හුදකලා වුණු තැන Taman තනි වුණු තැන අධ්‍යාත්මය කියන එක දියුණු කරන්න තියෙන හොඳම තැන එතන. තව පාර්ශවයක් සම්බන්ධ වුණොත් ඉතින් ඒක සසරට තමයි. ඒක අපායට තමයි. ඒක මාර පාක්ෂිකයි තමයි. ඒ නිසා මේක දැනගෙන තනිකම හුදකලාව කියන එකට වෛර කරන්න එපා. මේ අත්ත කුසලය කියන එක හොයාගන්න පුළුවන් වෙන්නේ එතනදි විතරයි. සක්කෝ කියන හැකි සංඥාව උපදවාගෙන කටයුතු කරන්න පුළුවන් වෙන්නේ අන්න එතනදි විතරයි. ඒ නිසා තමයි මේ අත්ත කුසලය කියන එක හැමෝටම තේරුම් ගන්න බැරි. මොකද ගොඩක් අය තනි වෙන්න හුදකලා වෙන්න කැමති නැහෙනේ. හැම කෙනාටම තව කෙනෙක් ඕනේ පෛරු උපාසනය කරන්න, භජනය කරන්න. සහයෝගයෙන් ඉන්න ආශ්‍රය කරන ඇසුරුකමක් තියන්න තව කෙනෙක් ඕනේ. තනිවීමට හුදකලා වීමට පුදුම තරම් බයයි. ඒ ඇයිද කියනවා නම් මේ අතාර්ථය කියන එක දැනගෙන නෙමෙයි ඉන්නේ. ඇත්තටම ඒ හුදකලාවට තනිකමට බයයි කියනවා නම් මම කියනවා ඒගොල්ලෝ ඇත්තටම බෞද්ධයෝ නෙමෙයි කියලා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තේරුම් අරගෙන නැහැ. ඒක තමයි කියන්න තියෙන්නේ තෙන්දී. ඒ නිසා ඒ මෙන්න මේ නිසා තමයි ගොඩක් අයට මේ අත්ත කුසලය නිවන් මඟ කියන එක තේරුම් බේරුම් කරගන්න බැරි. මොකද හුදකලාව නැහැ. තනි වෙන්න බෑ. ඒ වගේම මතක තියාගන්න මේ අත්ත කුසලය කියන එක තේරුම් ගන්න තව පොඩි පැත්තක් පොඩි කාරණයක් තියෙනවා. Tamanටත් අනුන්ටත් හානි නොකරන දැනටත් මත්තටත් හානි නොකරන යමක් තියෙනවා නම් අන්න ඒක තමයි අත්ත කුසලය කියලා කියන්නේ. තමන්ට හානි කරන්නෙත් නෑ අනුන්ට හානි කරන්නෙත් නෑ වර්තමානෙට හානියකුත් නෑ මත්තට හානියකුත් නෑ. එහෙම යමක් තියෙනවා නම් ඒ සියල්ල ඔබේ අර්ථය පිණිස තමයි හේතු වෙන්නේ. ඔබේ අභිවෘද්ධිය පිණිස තමයි හේතු වෙන්නේ. ඉතින් මෙන්න මේ අත්ත කුසලය දන්න කෙනා තමයි මෙන්න මේ දේ තේරෙන කෙනා තමයි මෙන්න මේ කියන ಗುಣධර්ම ටික පුහුණු කළ යුතු වන්නේ. ඉතින් මේ දේ කරන්න පුළුවන් කියන හැඟීම ගන්න එකට තමයි සක්කෝ කියලා කියන්නේ හැකි සංඥාව කියලා කියන්නේ. ඉතින් මේ හැකි සංඥාව කියන එක මේ තමන්ගේ අර්ථය දකින්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. ඉතින් අපි මේ ගොඩක් වෙලාවට කතා කරන්නේ විපස්සනා පැත්තට බර වෙලා. සමත පැත්තෙනුත් තියෙනවා. ඉතින් සමත පැත්තෙන් කරන ඕනෙම දෙයක් තමන්ගේ අභිවෘද්ධිය පිණිස හරව ගන්න පුළුවන්. ඉතින් විපස්සනා පැත්තෙන් අපි මේ ඍජුව අවධානය දෙන්නේ තමන්ගේ මනසට, තමන්ගේ හිත හදා ගන්න පැත්තට. ඉතින් ඇත්තටම මේ විපස්සනා පැත්තෙන් තමන්ගේ අර්ථ කුසලය දකිනවා කියන්නේ තමන්ගේ අභිවෘද්ධිය දකිනවා කියන්නේ ඍජුවම සතිමත් බව පුරුදු කරනවා කියන එක. ඍජුවම සිහියෙන් ඉන්නවා කියන එක සතිමත් හැම චිත්තක්ෂණයකම මතක තියාගන්න තමන් ආරක්ෂිතයි. තමන් ආරක්ෂිතයි සතිමත් හැම මොහොතකම ඒ වෙලාවේ 100ට 100ක් මනස සුද්ධ වෙලා තියෙන්නේ. ඒ මොහොතක ඔබ සතිමත් මොහොතක ඔබ ඉන්නේ කොතන වුණත් ඔබ කරමින් ඉන්නේ මොන වැඩේ වුණත් ඔබ සතිමත් චිත්තක්ෂණයක නම් ඉන්නේ මොහොතේ ඔබ මිය ගියත් ඔබට බය වෙන්න දෙයක් එන්නේ නැහැ. ඉතින් නමුත් මේ හුදකලා වෙලා තනි වෙලා මේ සතිමත්ව කටයුතු කරන එකට ලෝකයා දකින්නේ ආත්මාර්ථකාමීකමක් කියලා. ඒක ආත්මාර්ථකාමීකම නෙමෙයි. ඒක තමයි අත්ත කුසලයේ ශ්‍රේෂ්ඨතම ඉහළම තැන. ඒක වෙන්නේ කොහොමද කියලා මම කියන්නම් මෙතනදී. ගොඩක් අය කියන්නේ මේ තනියෙන් නිවන් දකින්න යන අය සාසනය ගැන හිතන්නේ නැහැ, ධර්මය ගැන හිතන්නේ නැහැ, ලෝකය ගැන හිතන්නේ නැහැ කියලානේ. ඔබ දන්නවද කවුරු හරි කෙනෙක් මේ සංසාරයෙන් අයින් වෙනවා නම්, ඉවත් වෙනවා නම් නිහඬවම ඒ කෙනා ලෝකයට එක බණපදයක් කිව්වේ නැතත් ඒ කෙනා නිසා මුළු ලෝකයම සැනසෙනවා. කිසිම බණපදයක් කිව්වේ නැතත් ඒ කෙනා නිසා මුළු ලෝකයක් සැනසෙනවා. ඒක සිද්ධ වෙන්නේ විශාල පරාසයකින් සිද්ධ වෙනවා මම මේ වෙලාව ගන්නෙ නැහැ ඒක ඔබට පහදලා දෙන්න. ඒ නිසා මතක තියාගන්න භාග්‍යවතුන් වහන්සේ වුණත් අපි අදහන අපි අනුගමනය කරන ශාස්ත්‍රූන් වහන්සේ තමන් ගොඩ ගිහින් තමයි අනිත් අය ඒගොඩ කරන්න උත්සාහ කළේ. අත දුන්නේ. තමන් මේකෙන් නැගිටින්නේ නැතුව තමන් හරි පාර හොයාගන්නේ නැතුව අපි කොහොමද තව කාටවත් හරි පාරක් හොය කියලා දෙන්නේ. ඒ නිසා තමන් ඉස්සර වෙලා මේ හිත හදාගන්නවා කියන එක පුහුණු විය යුතුයි. තමන් තනිව ඒ දේ කළ යුතුයි. එතකොට තමයි අපිට ලේසි වෙන්නේ අනිත් අයට මේ මේ මේ මඟ ගැන පහදලා දෙන්න. ඉතින් ඒ නිසා තමන්ට මේක තමන්ගේ ආර්ථ කුසලය සකස් කරගන්න නම් තමන්ට මේක සාක්ෂාත් කරන්න නම් හුදකලාව තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. ඉතින් සතිමත් වෙන්න උත්සාහ කරන කෙනා ගොඩක් වෙලාවට ස්වභාවයෙන්ම හුදකලාවට වැටෙනවා. තනිව ඉන්න පැත්තට නැඹුරු වෙනවා. ඉතින් ඒ නිසා මතක තියාගන්න මේ විපස්සනා පැත්තේ හැකි සංඥාව කියන්නේ සතිමත් බව. එතකොට මේ සක්කෝ කියන එක හැකි සංඥාව කියන එක අධ්‍යාත්මික මග යන අයගේ පිටකොන්ද වගේ. මේ හැකි සංඥාව කියන එක නැතුව මේ වැඩේ කරන්න කවදාවත් ලැබෙන්නේ නැහැ. මේක තමයි අධ්‍යාත්මික මග ඉදිරියට යන්න තියෙන පිටකොන්ද. පිටකොන්ද කැඩුනොත් වැඩක් කරන්න බෑ කියලා ඔබට තේරෙනවනේ. ඒ නිසා හැකි සංඥාව කියන එකේ සරල අර්ථය ගත්තොත් සතිමත් වීම. ඒ නිසා උත්සාහ කරන සෑම මොහොතකම සතිමත් බව පුරුදු කරන්න. ඒක තමයි ඔබේ අධ්‍යාත්මික මගේ තියෙන කොඳුනාරටිය. ඒකට පළු දුනොත් මේක ඉස්සරහට අරගෙන යන්න බෑ. මේක තමයි සක්කෝ කියලා කියන්නේ හැකි සංඥාව, දක්ෂකම ඕනම අභියෝගයක් හමුවේ මනස නිවන් මාර්ගට අදාළ වෙන විදිහට කරකවලා ගන්න දක්ෂතාවය තියෙනවා නම් එයාට සසර ගමන ඒ තරම් ඒ තරම් දුර නැහැ දිග නැහැ. එයාගේ සසර ගමන ඉතාම කෙටි. එයා ආධ්‍යාත්මිකව වේගෙන් ඉස්සරහට යනවා. ඒවට අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙන්නේ හැම තැනකදීම චරුචරු ගන්න. අරක නැහැ මේක නැහැ අර ඒක හිමනේ මේක මෙහෙමනේ. දැන් මටත් ගොඩාක් පණිවිඩ එනවා මේ චරුචරු එක්ක. ඒ තැන්වලදී තින් තේරෙනවා මේ තමන්ට තවම මේ හැකි සංඥාව කියන එක අහුවෙලා නැහැ. තමන්ට තනිව මේ දේ කරන්න පුළුවන්. කියන්නේ තමන්ගේ මනස පවත්වන්නනි කොහොමද කියන එක තාම අහුවෙලා නැහැ. මතක තියාගන්න මේ ලෝකේ කිසිම අභියෝගයකට බෑ අපි යන මඟ නවත්තන්න. හැම අභියෝගයක්ම එන්නේ අපි යන මඟ ඔපදාන්න විතරයි. අපි ඒ උනාට ගන්න එක බාධකයක්, කරදරයක්, පියසනයක්, වැරදීමක්, පෙරදීමක් විදිහට. නැහැ. සියලුම අභියෝග සියලුම කරදර අපේ මාර්ගය උපවත් කරවනවා. ඒ උපවත් කරවන ක්‍රමයට මේ මඟ හදාගන්න අපේ මනස පවත්වන්න වෙනස් කරන්න අපි දැනගත යුතුයි. අන්න ඒ ක්‍රමයේ අල්ලගන්න අල්ලගත්තොත් ඔබට තේරෙයි මේ ලෝකේ ප්‍රශ්න කියලා දෙයක්වත් නැහැ. කරදර කියලා දෙයක්වත් නැහැ කියලා. ලෝකේ ලෝකේ ස්වභාවයෙන් පවතිනවා කියලා ඔබට තේරෙන්න පටන් ගනීවි. ඒ නිසා මේ සක්කෝ කියන හැකි සංඥාව, දක්ෂතාවය කියන එක ඔබේ ජීවිතයට දැන් මෙතන මේ මොහොතේ පටන්ම ඇති කරගන්න උත්සාහ කරන්න. එතකොට අපි සාමාන්‍යයෙන් මේ කරණීය මෙත සූත්‍රය ගැන දන්නේ පිරිතක් විදිහටනේ. ඔබ මේක ශ්‍රවණයෙන් හෝ සජ්ජායනාවෙන්නේ ආරක්ෂාව ගන්නෙ. මේ පිරිත පිරිත කියන එක ඔබේ ජීවිතේ බවට පත් කරගන්න. ඔබේ ජීවිතේ පිරිතක් කරගන්න. එතකොට ඔය ශ්‍රවණයෙන් සජ්ජායනාවෙන් ලැබෙනවට වැඩිය ආරක්ෂාවක් ඔබට ලැබෙනවා. බලන්න නැද්ද කියලා මේ ගුණය ඉදිරියේදී අපි ඊතුරු ಗುಣ ගැන නැවත නැවත ඔබට වීඩියෝ අරගෙන එනවා. එතකොට මේ සක්කෝ හැකි සංඥාව කියන ගුණය අපි ළඟ හදාගත්තොත් මොන බාධකයකටද බලන්නකෝ අපිව නවත්තන්න පුළුවන්. මොන කරදරයකටද අපිව නවත්තන්න පුළුවන්. සියලුම කරදර සියලුම බාධක අපේ මාර්ගයට අත්වලක් කියලා ගන්න මිනිස්සයාට මේ ලෝකේ කරදර කියලා දෙයක් නැහැ. එතකොට 아무තුවෙන් ආරක්ෂාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ විශ්වාසය නැහැ මිනිසුන්ට. ඒ නිසා ඔබ පිරිත බවටපත් වෙන්න. එතකොට ඔබට හානි කරන්න කිසිම කෙනෙකුට හැකියාව ලැබෙන්නේ නැහැ. තෙරුවන් සරණයි.